අප්‍රිය සංප්‍රයෝගය කියන්නේ තමා ප්‍රිය නොකරන අය හෝ දේවල් සමග එක්වන්නට වීම. දැන් ඒක අපට තරම් කිය යුතුම දෙයක් නෙවෙයි කාරණේ පැහැදිලි අපි නොකමැති අය සමග සමහර විටක අපට ඉන්නට, කල් ගෙවන්නට, කාලය ගත කරන්නට හිම සිදුවන අවස්ථා පිළිබඳ. එහෙම අවස්ථාවලදී අපි ඒ එතනින් ඉවත් වන්නට, ඉන් වන්නට බැරි කම නිසාම සමහර විටක ඉන්නට වෙනවා අපට. එහෙම අවස්ථාවලදී ඒ තැනත්තා සිතින් දුකක් විඳින්න. ඒ නොකමැත්ත තමා තුළ නිරතුරුවම පවතින. ඒ ඒ අප්‍රිය සංප්‍රයෝග. එහෙම තමා නොකමැති පුද්ගලයන් සිටිනවා, ඒ වගේම නොකමැති දේ සිටිනවා. ඒ කවර පුද්ගලයෙකු හෝ දෙයක් සමග Tamanta එක්ක සිටින්නට සිදු වේ නම් තමා ප්‍රිය නොකරන ඒ තමා අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය කියන්නේ. ඊළඟට ප්‍රිය විප්‍රයෝගයකුත් තිබෙනවා. තමා කැමති වන අය හෝ දේවල් වලින් ඉවත් වන්නට වීම. එයද දුක. එනේ දුක බොහෝ විට අපට හේවිලා තිබෙනවානේ. සමහර සිටිනවා ස්වල්ප කලකට තමා සමග ගත කරන්නට පැමිණි තමන්ගේ ඥාතියේ මිත්‍රයේ ඒ කාලය ගත කරලා ආපසු යනකොට දුකට පැමිණෙන කඳුළු සලන අඬන එහෙම අවස්ථාවක්. ඊටත් වඩා සමාජතාව ප්‍රිය කරන අයගෙන් සදහටම වෙනවන්නට සිදුවන අවස්ථා පිළිබඳ එහෙම අවස්ථාවලදී මොනතරම් විපක් සමහරුන්ට පිරිසක් නැතිව ඇද වැටෙනවා. ඉවසාගත නොගෙන බැවින්. ඒ ප්‍රිය විප්‍රයෝග දුක්ඛ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. යම් පිච්ඡං නලභති තම්පි දුක්ඛං යමක් කැමති වේද එය නොලැබීමේ දුක. ඉතින් අපි කැමති වෙන හැම දෙයක්ම බලාපොරොත්තු වන හැම දෙයක්ම සිදුවන්නේ නැහැ. එහෙම කැමති වෙන දේවල් කොටසුත් තිබෙනවානේ. පච්චවිභංග සූත්‍රයේදී සරියත්හාමුදුරේ බොම විස්තර වශයෙන් වදාරනවා. ජාති ධම්මා සත්තා ඒවං ඉච්ඡා උපජ්ජති යවෝ වතමයන් ජාති ධම්මා අස්සාම නච වතනෝ ජාතින් ආගච්ඡය්‍ය එහෙම ජාතිය ස්වභාව තුක ඇති සත්වයන් සිටිනවා. මම මේ ජාතියට නොකමිලෙනවා නම් හොඳයි. ජාතිය මා කරා නොකමී වාක්‍ය. නකෝ පනේතං ඡාය පත්තබ්බං. නමුත් එහෙම හිතුවට ඒ අදහස නැත්තම් ඒ කැනැත්ත ඉතුවන්නේ නැහැ. ඉදම්පි අම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. මේද යමක් කැමති වේ නම් ඒ නොලැබීම දුකයි කියන මේක ඇතුළත් වන්නේ. ඉතින් ඒ වගේ අපි කැමැති නොවන බොහෝ දේවල් තිබෙනවා. යම් පිච්ඡන් නලබති. කැමැති වෙන දේවල් තිබෙනවා. කැමැති නොවන දේවල්. දැන් කැමැති වන්නේ කුමක්ද? ජාතිය තමා කරා මේම. තමා ජරාවට නොපැමිණේවා. නමුත් ජරාවට නොපැමිණේවා කියලා දැන් සමහර කෙනෙක් හිතනවා. ඒ ජරා ජීර්ණ වෙන තත්වයකට වැටෙන්නේ නැතුව ඉන්නට ඕනේ කියලා හිතන්නේ. නමුත් එහෙම හිතුවත් සමහර විටක ඒ ජරා ජීර්ණ වීමට කෙනෙක් යම්කිසි මේ වර්ෂ ගණනක් යම්කිසි ආයු කාලයක් ගත කළාට පස්සේ ඒ තත්ත්වයේ එන්නේ කියලා සිතාගෙන සිටියන් ඊට කලිනුත් ඒ ජරා ජීර්ණතා ඉලෙන අවස්ථා තිබෙනවා. එහෙම වුණාම වේතනත්තා බලවත් ශෝකයක දුකකටපත් වෙනවා. ඒක දුකක් සමාතලක. ඒක කායික වශයෙන් ඒ කයට පැවිලි ඒ ජරා ජීර්ණතාව හේතු කොටගෙන ඇතිවන කායික දුක් දෙක තිබෙනවා. මානසික දුක්ඛය ඊට වඩා ප්‍රබලයි බලවත්. මානසික වශයෙන් විඳින දුක්ඛ ඒ දෝමනක්. මේ එනිපාරි සමහරෙක් ඉක්දින් දෙමින්දා හඬන අවස්ථාවක් තිබෙනවනේ. මේ தത്വයට තමා මට කවදාවත් මේ විදිහේ தත්වයක් වෙයි කියලා මම හිතුවේ නැහැ. එහෙම කියන අයත් ඉතින් එහෙම අවස්ථාවකට පැමුණාම ඒ තමා කැමති తත්වය ඇති නොවීම හේතු කොටගෙන යම් පිච්ඡන් නලමෙති සම්පි දුක්ඛං. දේනි බුදුරජාණන් වහන්සේගේ ගැදීමක් වෙනවා. කිංති තම්පි විනස්සති. අකිංති තම්පි භව භවිස්සති. සමහර විටක තමා කැමති වෙන දෙයක් හිතන දෙයක් සිදුවන්නේ නැහැ. නොසිතූ දෙයක් සිදු වෙනවා. එහෙම වෙයි කියලා හිතුවේ නැති දෙයක් සිදු වෙනවා. නමුත් කැමති වූ බලාපොරොත්තු වූ දේවල් සිදුවන්නේ නැහැ. මොකද? එයත් මේ ස්කන්ධ පංචකය පිළිබඳව පිළිම එක් තත්ත්වයක් ඒක අවස්ථාවක් නැත්නම් ඒක දුකක්. ස්කන්ධ පංචකයේම ආවේනික ස්වභාවය තමයි එහි තිබෙන අනිත්‍යතාවය. මා එදා පසු පසුගිය දිනෙහි කීවා මේ ස්කන්ධ පංචකයේ තිබෙනවා ආස්වාදය බුදුරජාණන් වහන්සේ එහෙම වදාරනවා මහණෙනි මේ ස්කන්ධ පංචකයේ ආස්වාදයක් ඇත්තේය එහෙම ආස්වාදයක් නැත්නම් සත්‍යෝ මේ ස්කන්ධ පංචකයට ඇලුම් කරන්නේ නැත ඇලුම් කරන්නේ නැත ඒ වගේම මේ ස්කන්ධ පංචකයේ ආදීනව දැක්කේය ආදීන. මොකද්ද මේ ස්කන්ධ පංචකය යටි ආදීනව? මේ ස්කන්ධ පංචකය අනිච්චයි. විපරිණාම ස්වභාවයක්. ඒ නිසායි ඒකේ තිබෙන ආදීනව. වෙනකක් මේ ආදීනවේ කියා දක්වන්නේ එයමයි. එහි තිබෙන අනිත්‍යතාවය. අනිත්‍යතාවය කියන්නේ එක විදිහකට නොපවතින බව, වෙනස් වෙන සුළු බව, වෙනස් වෙන බව, විපරිණාමයටපත් වෙන. ඒ විපරිණාමය නිසා තමයි ඒ විපරිණාමය කියන්නේම අනිත්‍ය අනිත්‍යයි. වෙනස් වෙනවා. දැන් ඒකනේ දෙවියෙකුගේ බබෙකුගේ මේ අපි කියන ජරා දුක. ඒ භ්‍රමයාට ඒ විදිහට එළඹෙන්නේ නැහැ. අපිට තෙන් හිතකේ පැතීම, ඇඟ රැලි වැටීම, දත් වැටීම, අත්මකනී යාම ආදී කොට ඇති ඒ ජරා දුක් දෙවියන්ට භ්‍රමයින්ට කැමෙන්නේ නැහැ. එහෙම නැහැ. ඒ වුණත් ඒක ඒ ජරා දුක ඒ විදිහට නැති වුණා. එතනත් ජරාවක් තිබෙනවා, දිරණ බවක් තිබෙනවා. ඒ කියන්නේ මේ හතගත් ආකාරයෙන්ම තිබෙනවා නම් අන්තිමට මරණය කියලා එකක් එන්නේ නැහැ. ඒ විදිහටම දිගටම යන්නට ඕන. එහෙම නෙවෙයි. එහිදු තිබෙනවා ඇතිවීමක්, පැවැත්මක් නැතිවීමක්. ඒ තියෙන අනිත්‍යය. ඒ අනිත්‍ය නිසා දෙවියාට, භක්මයාට කවදා හෝ එතනින් චුතවන්නට සිදු වෙනවා. විපරිණාමයටපත් වෙනවා. ඒකයි විපරිණාම දුකේ ඉන්නවා. සත්වයින්ට තිබෙන දුක් දක්වන තැනදී සංකත දුක්ඛයක්. සංකත සංකතය කියන්නේ ඒ සකස් කිරීමේ දුක. ඒක තමයි සංස්කාර දුක. සකස් කිරීමේ. තව දුක්ඛ දුකයි කියලා දක්වන දුකක් තිබෙනවා. දුක්ඛ දුකය කියලා කියන්නේ ඒ නිෂ්පර්යාය වශයෙන්ම ගත් කල දුක. ඒකාන්ත දුකක්. ඒ තමයි කායික දුක් හා මානසික දුක්. කායික දුක් හැටියට දක්වන්නේ දුක්ඛ සහගත කාය විඥානය. ඒක අපට දැනෙනවා. ඒසාරු අපේ හිතේ කැක්කුම්, දතේ කැක්කුම්, බඩේ කැක්කුම් ආදී වශයෙන් එන කැක්කුමයි කියන, රිදෙනවයි කියන, වේදනාවයි කියන එහෙම අවස්ථා අපට එනවා ඒ කායික දුක්ඛය. ඉතින් ඒකේද තරාතිරම් තිබෙනවානේ. එකම ආකාරයක නෙවෙයි දුක කියන්නේ. දුකේ নানা ප්‍රකාරයි. নানা ආකාර. සමහරෙකුගේ දුක එතනසාට ඉවසා සිටින්නට පුළුවන්. තවත් කෙනෙකුට ඇතිවන දුක කොහොමදවත් ඉවසා සිටින්නට බෑ. ඒ නිසා අර දුක සංසුඳවා ගැනීම වශයෙන් එතනත්තා සමහර විටක එහාට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා දඟලනවා. ඒ ඒකෙන් ධම්ති ශ්‍රී සහනයක් ඇති වෙයි. හරියට මේ අර පොරි හැදිලා කහන්න පටන් ගන්න කසනකොට ඒතරත්තාට සුවයක් වගේ දැනෙනවානේ කහනකොට. ඉතින් පහළ අවසන් වුණා හැටියේ වේදනාව ඒ සිංහලට වඩා ධර්ම. එහෙම වෙන්නේ. ඉතින් ඒ වගේ ඒ ඒ දුක කියන එකේ තිබෙනවා තරහක්. තරහක්. දැන් ඒ ඒක මේක නෙවෙයි මම පැහැදිලි කරන්නට ඕනේ නෑ මේ කාටත් තේරුම් ගන්නට පුළුවන් අවස්ථා එළඹිලා ඇති ඒ කරුණු තේරුම් ගන්නට පුළුවන්. සමහර විටක අපට තවත් සමහර කෙනෙක් විඳපු දුක තරම් වූ දුකක් ඇති නොවන්නට ඇති මේ જાතිය තුලදී. අපි දන්නවනේ සමහරේ මට මතකයි මා දවසක් මගේ පන්ති වල ඉගෙනීම කරපු එක්තරා කාන්තාවක්. පණිවිඩයක් ඒවා මාව බලන්නට උනේ. මා දිහා බලන. බොහෝ කලක් අසනීපව සිටියා. සිටියේ පිළිකා රෝගයෙන් මෙලෙමින් සිටියා. මා ගිහිල්ලා කතා කරුවා ඇයට ඇත් සමග කලින් ඈ මට පණිවිඩයක් එවපු නිසා හඳුනා ගන්නට පුළුවන් වුණා මිසක අතරමඟදී දැක්කනම් සමහර විට හඳුනා ගන්නටත් බැරි විය හැකි ඒ තරම් තත්වයක සිටියේ. එවෙලෙ කීවේ මා මේ විඳින දුක මට මේ දැන් තිබෙන වේදනාව දුක් වේදනාව වෙන කෙනෙකුට ඇත්නම් සමහර විට කෙනෙක් හිතන්නට ඇති ඈ මෙහෙම සිටින්නේ නැtei කෑ ගගහා ඉන්නවා ඇත මම ධර්මයේ හොඳට ඉගෙන ගත්තා තේරුම් ගත්තා ඒ නිසා මම ඉවසා සිටිනවා ඒ නිසා මම ඉවසා සිටිනවා ජීවිත දවස් කීපයකට පස්සේ ආ මැරුණා අන්න ඒ විදිහේ වේදනාව එහෙම වේදනාව අපිට හිතා ගන්නවත් බෑනේ ඒවා පටිච්චන්න දුක්ඛ ඒවට කියනවනේ පටිච්චන්න දුක්ඛ කියලා දැන් කාගේවත් තිරෙන විතරිභාව අපිට තේරෙන්නේ නැහැ ඒක පටිච්චන්න දුක්ඛය තේරෙන්නේ නැහැ විපරිදාව ආදී කොට ඇති ඒ දුක් අපට තේන්නේ නැහැ. නමුත් කාට හරි කවුරු හරි සිහියකින් නැනලා, කඩුවකින් කපලා එහෙම දාලා කියනකොට ඒ නිසා අපට තරමක් හිතා ගන්නට පුළුවන් මේ කඩු පහරකින් ලැබෙන වේදනාවක් මේ තැනත්ත විඳිනවා කියන්නේ. විපරිදාව වෙන එක නෙවෙයි, තේන්නේ නැහැ මොනවා. ඒ ඒ වේදනාව ඇතිවීමට කාරණයක් දකින්නට නැහැ, නිමිත්තක් නැහැ අපට. දැන් එහෙම දුක් තිබෙනවා. ඒ පටිච්චසමුප්පාද අරවා ප්‍රකටද? ප්‍රකට වශයෙන් අපටිච්ඡම් කියලා කියන්නේ අපටිච්ච. දැන් ඒ දුක්වලද ඒ දුක් වේදනාවේද? නානා පරාපිරමිතද? දැන් දැන් අපි ගනිමු මේ කෙනෙක් ගැල්ලු ගිනිපූරක ඇඟිල්ලක් එහෙම නැත්නම් අපේ යම් කිසි කොටසක් ගෑවීම හේතු කොටගෙන ඇති වෙන දැවීමක් තිබෙනවා. ඒ නිසා ඇතිවන දුක් වේදනාවක් තිබෙනවා. ඒ වගේද කෙනෙක් ගින්නකට අහුවෙලා දැවෙනකොට. එතකොට ඇතිවන වේදනාව කොයිතරම්? ඒකේ තියෙනවා දැන් මේකයි ඒකයි සතුටන්නට බෑ. ඒක සමානයි කියන්නට බෑ. ඒ ආකාර මානත්වයක් තිබෙනවා. අන්න ඒ වගේ. ඒ වගේ මේ ධර්මවල තිබෙන යම්කිසි වෙනස් වෙනස් ආකාර. ඒ වගේ දුක. ඒ දුක සමහර විට ඒ දුක බොහොම තදින් මානසික වශයෙන් ගැටගෙන දුක බොහොම තදින් ඇති. සමහරෙකුට ඇති වෙනවා ප්‍රිය විප්‍රයෝග දුක්ඛ. කෙනෙකුට ඇති වෙනවා ඒ ඒ දුක්ඛේ වශයෙන් කලකන විට දෝමනස්ස වේදනාව තමාගේ සිත් තුළ උපදිනවා. ඒක ඇත්ත. තවත් කෙනෙකුට ඒ දුකම ඒ දෝමනස්ස වේදනාව දුක සහගත ඒ දෝමනස්ස සහගත ප්‍රතිග සම්පේත අසංඛාරික සිත කියන ඒ සිතෙහි ඇතිවන ඒ දෝමනස්ස වේදනාව අර කලින් කී තැනැත්තාට වඩා අධිකව ඇති ඒ අධිකව ඇතිවීම නිසා ඒ තැනැත්තාට සමාජික ඇතිවුණු ඒ දෝමනස්තය විඳ දරා ගන්නට බෑ. ඒ නිසා මොකද කරන්නේ? හඬනවා. ගල ගලතේ. සමහර විට සීතන් නැතිව ඇද වැටෙනවා. ඒ කියන්නේ අර ආයාස කියලා කියන ස්වායාස කියලා කියන්නේ. අනේ එහෙම තරහ පිරන්නේ. ඒ ඔක්කොම දුක්. ඒ දුක් සියල්ලම කොහිද ගොනු වෙලා තිබෙන්නේ? කොහිද තැන්පත් කරන්නේ? ඒ මේ ස්කන්ධ පංචකය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා යනුවෙන් වදාළා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ඔය ව්‍යාධිපි දුක්ඛා කියන දුක්ඛෝ කියන එක ඇතැම් තැන පේනවා. හැම හැම තැනකම නෑ. දැන් ඔය සත්‍ය විභාග සූත්‍රයේදී පරිධාම්බුරෝ ව්‍යාධිපි දුක්ඛෝ කියන එක වදාරනවා. වදාරනවා නේ. එහෙත් අර ඔය ඉච්ඡාවන් ගැන කියන තැන. ඉච්ඡාවන් ගැන කියන තැන ව්‍යාධිය ගැන සඳහන් කරලා තියෙනවා. ව්‍යාධි ධම්මා සත්තා ඒවන් ඉච්ඡා උද්ජති අහෝ වතමයන් ව්‍යාධි ධම්මා ආස්තාව නිතවතනෝ ව්‍යාධින් ආගච්ඡය නකෝපනීතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛං ඒ විදිහට එනවා ව්‍යාධිය ගැන. ඉතින් ඒ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස් උපාරා. ඉතින් ශෝකය කියන එක අපිට තේරුම් ගත හැකි නේ. යාතේපං තේපං සත්තානං කම්මි කම්මි සත්තනිකායේ යාදි වශයෙන් වෙන ඒ ශෝකෝ සෝචනා සෝචිතත්ත අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ කියලා වෙන ශෝකය දක්වනවා. ඒ ඒ ශෝකයේ පිළිබඳව වදාරන්නේ ඒ ව්‍යසනයන්ටපත් වීම හේතු කොටගෙන ඇතිවන ශෝකය. ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, රෝග ව්‍යසන, සීල ව්‍යසන, දික්ඛි ව්‍යසන ආදී වශයෙන් අනන්ත ව්‍යසනයන් පිළිම. මේ ව්‍යසනයන් පිළිම විපත්ති පිළිම. ඒ වාට පැමිණු තැනත්තම. ඒ ව්‍යසනයන්ටපත් වීම හේතු කොටගෙන ඔවුන්ට ඇතිවෙනවා ශෝකය. ඒ ශෝකයෙන් ශෝකය, සෝචනා, සෝචිතත්තන් අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ ඒ ශෝකයේම තිබෙන අවස්ථා ගැන මේ වදාරන බලවත් වූ ශෝකය එයයි ශෝකය ඉතින් මේ ශෝකයක් ඇතිවන්නේ කාටද ශෝකය ඇතිවන්නේ මේ පංචස්කන්ධයක් ඇති පුද්ගලයෙකුට කෙනෙකුට එනිසා මේ පංචස්කන්ධයේම ශෝකයට හේතු වන වස්තුවක් ධර්මයක් පංචස්කන්ධ ඊළඟට පරිදේව කියන්නේ වැළපීම. හැඳින්ම. ඒකයි පරිදේව. දුක්ඛේ කියන කායික දුක්ඛය. අර ඉතලා මහා කීවේ කායික වශයෙන් නැති වෙන දුක්ඛ සාගත කාය විඥානෙනි වශයෙන් නැතිවන්නා වූ කායික දුක්ඛය. දෝමනස්සේ කියවේ මානසික දුක්ඛය. ඒ දෝමනස්ස සිත් වල හට ගන්නා දෝමනස්ස වේදනාව. උපායාසය කියන්නේ ඒ ධම්මස් සිතේ හේතු කොටගෙන ඇතිවන්නා වූ සිතේ බලවත් වෙහෙස සිත වෙහෙසන ස්වභාව උපාය ඒක බොහෝ විට ඇඳීමෙන් ප්‍රකට වන්නේ නැහැ අඳගන්නේ ඒක ඇතුළත ඇතිවන්නා වූ දැවීමක් ඒ උපාය ශෝකයෙන් දැවෙන බව ඒ ඇතිවන උපාය අන්න මේ කියන කරුණ බුදුරජාණන් වහන්සේ වදාලා දුක්ඛ සත්‍ය ජාතික දුක්ඛ ආදී කොට ඇති ඒ දුක් වශයෙන් පදා. ඒ දුක් සියල්ලම කැටි කොට ගොනු කොට සියල්ලම අන්තර්ගත කොට වදාළේ සංකිට්ඨේන පංච උපාදාන සම්භා දුක්ඛ. පංච උපාදාන සම්භේ දුකයි. ඒ උපාදාන ස්කන්ධෙහි ඉරේ ලෞකික ධර්මයේ කියන බව මා මේ පින්වතුන්ට කලින් කියාවා. ලෞකික ධර්ම සමූහයටයි පාදාන සම්භයෝ කියන්නේ. ලෞකික සිත් 81ක් තිබෙනවා. ඒ සමග උපදනා චෛතසික 52ක් තිබෙනවා. එයින් සමුදේ සත්‍යයට ලෝභය ඇතුළත් කොට තිබෙන බැවින් ඒ සමුදේ සත්‍යයට අන්තර්ගත ලෝභය හැර ඉතිරි චෛතසික 51 රූප තිබෙනවා 28ක් අතවිති රූප. මෙන්න මේ සියල්ල දුක්ඛ සත්‍යයේ හැටියට දක්වන්නට පිළිගන්න. එළියෙන් කියන දුක්ඛ සත්‍යමනේ දුක්ඛාර්ය සත්‍යය හැටියට කියන්නේ. දුක්ඛාර්ය සත්‍ය. ඒකට දුක්ඛ සත්‍යය කියන එකට අතුලක් වන ධර්මයන් දුක්ඛාර්ය සත්‍යයට ඇතුළත් නොවීමකුත් තිබෙනවා. සමහර අවස්ථාවලදී දුක්ඛ සත්‍ය සමුදය සත්‍යය කියන තැන්වලදී සමුදයට ඇතුළත් කොට තිබෙනවා මේ ස්කන්ධ පංචකයන් ලබා දෙවන සියලුම ධර්මාර්ගය. මොකද ස්කන්ධ පංචකයන් ලබා දෙවන සියලුම ධර්මයේ කියන්නේ කුසල දැන් කර්මය එකක් අපට භවයක් ලබා දීමට ඉවහල් වන ධර්ම අතුරෙන් කර්මය ප්‍රධාන එකක්. දැන් කෙනෙකුට දෙව්ලොව උපදින්නට බැහැ නේද? අකුසල කර්මය. ඒ දැනට කුසල කර්ම පිළිෙන්නට ඕන. ඒ නිසා කුසල කර්මය දෙව්ලොව ඉපදීම් වශයෙන් ලැබෙන ස්කන්ධ පංචකයක් උපදවාලීමේ හේතුව වෙනවා. ඒ නිසා ඒක සමුදය සත්‍යෙහි අන්තර්ගතයි. දක්වදාරෝ. සම්පූර්ණ. ඊළඟට ධර්ම ලෝකයේ ඉපදින්නට පුදු කාමාවචර කුසලයකින් බෑ. රූප බ්‍රහ්ම ලෝකයේ ඉපදින්නට රූපාවචර කුසලයක් ඕන. ඒ නිසා මේ රූපාවචර ධ්‍යාන කුසල්ද සමුදය සත්‍යයට ඇතුළත් කොට වදාරනවා. අරූප ලෝකයේ ඉපදින්නට අරූපාවචර කුසල් ඕන කරනවා. ඒ නිසා අරූපාවචර කුසල් කුසල කර්ම සමුදය සත්‍යෙහි ඇතුළත් කොට දක්වනවා. එහෙම ආර්ය සත්‍යයයි සත්‍යයයි කියන එකේද ප්‍රභේදයක් තිබෙනවා. මෙතන මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුක්ඛාර්ය සත්‍යය. දුක්ඛාර්ය සත්‍යයේදී සංචිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. උපාදානයන්ට ගොදුරු වන උපාදානයන්ට අරමුණු වන ස්කන්ධ පංචකයම දුකයි. ඒවර ස්කන්ධ පංචකය උපාදානයන්ට අරමුණු වන්නේ උපාදානයන්ට අරමුණු විය හැකි බවක් ඒ ස්කන්ධ පංචකෙහි ඇති බැවිනි. ඒ නිසායි මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ. උපාදාන ස්කන්ධයට ඇතුළු අය අරමුණු නොවන නැත්නම් උපාදාන වලට අරමුණු නොවන ධර්මද පිළිගන්නේ. උපාදාන වලට අරමුණු නොවන ස්කන්ධ වලට ඇතුළත් වෙන ධර්මත් පිළිගන්නේ. උපාදාන ස්කන්ධයන්ට ඇතුළු නොවන ස්කන්ධ වලට ඇතුළත් වන ධර්ම වශයෙන් එන්නේ ලෝකෝත්තර සිත් සහ ඒ සමගයදන සයිතක. ලෝකෝත්තර සිත් අටක් තිබෙනවා. ඒ සිත් අටම විඥාන ස්කන්ධ කියන ගොඩට ඇතුළත් වෙනවා. නමුත් විඥානෝපාදාන ස්කන්ධනේ. විඥානෝපාදාන ස්කන්ධයේ කීවේ ලෝභයට සහ ditthියට අරමුණු වන සිත්. ලෝභයට හා ditthියට අරමුණු වන සිත් සියල්ලම ලෞකික සිත්. ලෝකෝත්තර සිත් නොවේ. එනිසා ලෝකෝත්තර සිත් උපාදාන ස්කන්ධ කියන විඥානෝපාදාන ස්කන්ධ කියන එකෙන් භාගය. ඊළඟට වේදනා ඛණ්ඩ, සංඥා ඛණ්ඩ, සංඛාර ඛණ්ඩ කියන තුනට ඇතුළත් වෙනවා. ඒ ලෝකෝත්තර සිත්වල ලැබෙන වේදනා, ලෝකෝත්තර සිත්වල ලැබෙන සංඥා, ලෝකෝත්තර සිත්වල ලැබෙන චේතනාව ඇතුළත් ඉතිරි චෛතසික මාර්ග ධර්ම හැර මේ වේදනා සංඥා කියන මේ දෙකත් හැර ඉතිරි ධර්ම ඇතුළත් ඒවා සංස්කාර ස්කන්ධ කියන එකට ඇතුළත් වෙනවා. සංඛාර උපාදානස්කන්ධ කියන එකට ඇතුළත් වෙන්නේ නැහැ. මෙහිම වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඥානස්කන්ධ කියා ගන්නා විට ඒකට ඇතුළත් කොට රූපස්කන්ධයක් ගන්නවානේ. ඒ ගණන සම්පූර්ණ වෙන්නට එහෙම අවස්ථාවලදී දැන් රූපස්කන්ධෝ, වේදනාස්කන්ධෝ, සංඥාස්කන්ධෝ, සංඛාරස්කන්ධෝ, විඥානස්කන්ධෝ කියා දක්වන තැනදී රූපස්කන්ධෝ සත්තාරෝච මහා භූතා චතුම්මංච මහා භූතානම් උපාදාය රූපං කියා දැක්වෙන රූප විෂයර්ථ රූපස්කන්ධ වේදනාස්කන්ධෝ කියන විට වේදනා 89 සිත 89 යෙදෙන වේදනා 89 වේදනාස්කන්ධ සිත 89 යෙදෙන සංඥා 89 සංඛාර සංඥාස්කන්ධ සිත 89 යෙදෙන සුදුසු පරිදි සිත 89 යෙදෙන ඒ චේතනාව ප්‍රධාන කොට ඇති ත්‍රි චෛතසික සියල්ලම චෛතසික 50 සංඛාරස්කන්ධ. සිත 89ම විඥානස්කන්ධෝ. එහෙම ස්කන්ධ වශයෙන් බෙදෙන විට ඒ විදිහට ගැනීම. එතකොට කිසිවක් ඇතුළු නොවුනේ හැම එකක්ම ඇතුළත් වෙලා තිබෙනවා පංචස්කන්ධා කියන තැනදී ඒ රූපස්කන්ධ වේදනාස්කන්ධ ආදී වස්තු. පංච උපාදානස්කන්ධා කියන විට ලෝකෝත්තර ධර්මය එයින් ගත්තා. අනිත් ධර්මයි සංග්‍රහ වන්නේ පංච උපාදානස්කන්ධයට. දැන් දුක වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ පංචස්කන්ධානේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ. අනේකයි තේරුම් ගන්න. පංච උපාදාන උපාදානයන්ට අරමුණු වන්නා වූ උපාදානයන්ගෙන් අල්ලා ගනු ලබන උපාදානයන් කියන්නේ දැඩිසේ ගනු ලබන ධර්මනේ දැඩිව ගන්නවා ධර්ම. ඒ දැඩිව ගන්නවා කියන්නේ හරියට කෙනෙක් තව කෙනෙකුන්ව නැත්නම් තව දෙයක් බදා ගන්නවා වගේ මේ ධර්ම වලින් ඡන්දයන් තදින් අල්ලා ගන්නවා. ඒ කියන්නේ අරමුණු කරගන්න. තදින් අරමුණු කරනවා. අප් නොහල නා පරිදි අල්ලා ගැනීමක්. බඳුයි ඒක. ලෝභයෙන් කරන, ditthියෙන් කරන. ලෝභයෙන් සංහා දිට්ඨි කාම උපාදාන කියේ ලෝභය. දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියා උපාදාන තුනක් හැටියට දේශනා කොට වදාලේ එකම දිට්ඨි චෛත්‍ය. ඒ දිට්ඨිය ඒ අවස්ථානුකූලව උපාදාන තුනක් හැටියට වදාලා බුදුරජාණන් වහන්සේ. ධර්ම වශයෙන් ගත්තම ලෝභයයි දිට්ඨියයි. ඒ ලෝභ දිට්ඨි දෙකින් තදින් ගනු ලබන සංදේයෝ වෙද්ද ඒවාට කියනවා උපාදාන ස්කන්ධයෝය කියලා. ලෝභයට අරමුණු වන්නේ නැහැ, ditthියට අරමුණු වන්නේ නැහැ, ලෝකෝත්තර ධර්ම. ලෝකෝත්තර ධර්ම ලෝභ ditthි වලින් අල්ලා ගන්නට බෑ. ඒවට අරමුණු වන්නේ නැහැ. කොයිතරම් ලෝභයෙන් නිවන ගැන හිතුවත් නිවනක් කියලා අල්ල ගන්නට ලෑස්ති වුණත් නිවන ලෝභයට අරමුණු වන්නේ නැහැ. අරමුණු වන්නේ නැහැ. ලෝභයට පමණක් නෙවෙයි ඒ අකුසල ධර්ම එකකටවත් අරමුණු වන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ ලෝකෝත්තර ධර්ම අකුසල ධර්මයන්ගෙන් පමණක් නෙවෙයි කුසල ධර්මයන්ගෙන් ද අරමුණු කරන්නට බැරි අවස්ථා තිබෙනවා. ඒ කුසල ධර්මයේ කියන්නේ ඥාන විප්‍රයුක්ත කුසල. ඥානයෙන් තොර කුසල ධර්මයන්ගෙන් අරමුණු කළ හැකි බවක් නැහැ. ඒ ලෝකෝත්තර ධර්මයේ අරමුණු කරන්නට බෑ. ඒ නිසායි අපි අභිධර්මාර්ථ සංග්‍රහයේදී ඉගෙන ගන්නවා. අකුසලානිච්ඡේව ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවනානිච්ඡේති ලෝකුත්තර වචිත සබ්බාරම්මනානිච්ඡ අකුසල් සිත් 12ක් ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවන් කියද අටක් කියන එතකොට මේ අටෙන් හතරක් රහතන් වහන්සේට ලැබෙන්නේ ඥාන විප්‍රයුක්ත කාමාවචර ක්‍රියාසිත හතරක් රහතන් වහන්සේට ලැබෙන ඒ කාමාවචර ක්‍රියාසිත හතර ඥාන විත්‍යුක්තව ලැබෙන විට තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ ඒ නිර්වාණය අරමුණු කරන්නට බෑ. ඒ දුවන නැති සිතින්. අනේ විදිහට ලෝකෝත්තර ධර්ම ඒ ඥාන සංප්‍රයුක්ත සිතකින්ම අරමුණු කරනවා මිසක ඥාන විප්‍රයුක්ත සිත්වලින් අරමුණු කරන්නට බෑ. අකුසල් සිත්වලින් අරමුණු කරන්නට බැරි බව කියනුනොත් කවරේද අකුසල් සිත් වලට අරමුණු වන්නේ නැහැ. ඒ නිසා ඒ තණ්හාව ප්‍රධාන කොට ඇති අකුසල ධර්මයන්ගෙන් ලෝකෝත්තර ධර්ම කිසිවක් අරමුණු කරන්නට බෑ. ඒවාට අරමුණු වන්නේ නැහැ. අනේ නිසා ඒ ලෝකෝත්තර ධර්ම වලින් නිර්වාණ පරමාර්ථය නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයේ කිසිදු සංදේහයකට ඇතුළත් වන්නේ නැහැ. ඒ ස්කන්ධ සංග්‍රහයෙන් විනිර්මුක්තයි. ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් වන්නේ අතීත වර්තමාන අනාගත ආදි වශයෙන් ප්‍රභේද කොට දක්විය හැකි ධර්මයෝ වෙත්නම් ඒවා තමයි ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් කරන්නේ. යම් කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නං ඕලාරිකං වා සුකුමං වා අජ්ජත්තිකං වා බාහිරං වා ඕලාරිකං වා සුකුමං වා යම් দূරේ සම්තිකේවා කියලා එහෙම දක්වන්නේ ඒවා තමා රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා ඇතුළත් කරනවා. නිර්වාණය එහෙම අතීත නිර්වාණය, වර්තමාන නිර්වාණය, අනාගත නිර්වාණය කියලා කන් ඒ ભેදයකට වැටෙන්නේ නැහැ. කාල විමුක්ත ධර්මයක් දැනේ. නිර්වාණය කාල විමුක්තයි. එනිසා සදාකාලිකයි කියලා කියන්නේ ඒ කාල විමුක්ත බව දැක්වීම තමයි. නිර්වාණය අසුවල් කාලයට අයිති අසුවල් කාලයේවත් නිවනයි කියලා එහෙම ප්‍රභේදයක් නැහැ. එහෙම ප්‍රභේදයක් තිබෙන්නේ හත ගන්නා ධර්මයේ. ගම් ධර්මයක් හත ගැනීම ස්වභාවය, ඇතිවීම ස්වභාවය ඇති එකක් නම් ඒ පිළිබඳව දක්වන්නට පුළුවන් අතීතයක්. ඒ මොකද ඒ ඇති වූ දේ නැති වුණාම ඒ ගැන අපි කියනවා ඒක අතීතයි. ඒක ඇතිලා නැති වුණා. ඒ නිසා අපිට අතීත සිත් ගැන කියත හැකියි. අපි ඉතින් දැන් මොහොතකට ඉස්සෙල්ලා ඇති වුණු සිත දැන් නැහැ. ඒ නිසා ඒක අතීතයි. දැන් මොහොතකට කලින් ඇති වූ රූප දැන් නැහැ. ඒවා අතීතයි. ඒ අතීත රූප. එතකොට අතීත රූප, අතීත වේදනා, අතීත සංඥා, අතීත සංඛාර ආදි වශයෙන් එහෙම බෙදෙනවා. දැන් තිබෙනවා නම් මේ වෙලාවේ තිබෙන ඒවා වර්තමාන. තාම නොපරිණිමී ඒවා අනාගත. එහෙම කාල බෙහෙදයට වැටෙන්නේ ඇතිවීමේ ස්වභාවය, ඇතිවන ස්වභාවය ඇති ධර්මයි. නිවන ඇතිවීමක් ඇති ධර්මයක් නෙවෙයි. ඇති වෙන්නට නම් කවර හෝ ධර්මයක් ඇතිවන්නේ ඇතිවීමට අවශ්‍ය ප්‍රත්‍යයන් ලැබීමෙන්. ප්‍රත්‍ය සමவாயකින් ඇතිවන. ඇතිවන. නිවන එහෙම ඇතිවන ධර්මයක් නෙවෙයි. ඒ නිසා ඒ නිවන කාල භේදයට නොවැටෙන කාල විමුක්ත ධර්මයක්. සත්‍යයන්ගෙන් හටගත් එකක් නෙවෙයි. ඒ නිසානේ අජාති කියලා එහෙම දක්වන අජාතං අභූතං අකතං අසංකතං කියලා එහෙම දක්වන්නේ නිවන ගැන. එබැවින්. ඉතින් යාමේ දුකේ කීවේ ස්කන්ධ පංචකයේ ඒ ස්කන්ධ පංචකය මේ විදිහේ සංස්කාර දුක මේ ඒ සංස්කාර දුක විපරිණාම දුක ආදී කොට ඇති ඒ දුක් සියල්ලටම භාජනව පවතින ධර්ම සමූහය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුකේ කියා වදාළ. සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක විස්තර කරනවා නම් ඒ ස්කන්ධ පංචකය උපාදානස්කන්ධ පංචකය පිළිබඳවම විස්තරයක් කරන්නට ඕන. ඒකට සතර මහා භූත ඒ භූත රූප නිසා පවත්නා උපාදා රූප 24 සිත් 81 ඒ සමගයේදම වෙන වෙනම චෛතසික 51 විස්තර කරන්නට ඕන. ඉතින් ඒ තරම් දීර්ඝ විස්තරයක් කිරීම කාලෝචිත නෙවෙයි මේ පිළිබඳව කතා කරන විට නිතිමතුන් මේ ගැන තේරුම් ගන්න ඔය කරුණ වලින් කුමක්ද දැනගන්නේ අපි දුකේ දුකේ කියන්නේ. ලෞකික ධර්ම සම්මත. එතකොට <clears throat> ලෝකෝත්තර ධර්මයි අපි ඇති කර ගැනීමට බලාපොරොත්තු ඒ ඇති කර ගැනීමට බලාපොරොත්තු වන තැනත්තා ලෞකික වූ මේ ස්කන්ධ පංචකය පිළිබඳව පවත්නා වූ මුලාව දුරු කර ගන්නට ඕන. මුලාව දුරු කර ගන්න. මුලාව යම් තාක් ඒ පිළිබඳව පවතීද ඒ තාක්කල් ඒ ස්කන්ධ පංචකය ගෙන දෙවන උපදවා ළම විස්මා සංඛ්‍යාත සමුදය හේතුව නැති කරන්නට බෑ. ඒ නිසා තමයි පංචස්කන්ධය පිළිබඳව පිළිෙන ආලය අත්හරින්න. ආලය කියන්නේ ආලය බුදුජන් වහන්සේ වදාරන්නේ ඒ ආලය අත්හැරීම ආලය කියන්නේ අල්ලා ගැනීම ලෝභය. අත්හැරීමට නම් ආලය කළ යුතු බවක් මෙහි නැත කියන එක Tamanta ප්‍රත්‍යක්ෂ වන්නට ඕනේ. ඒ ප්‍රත්‍යක්ෂය පොතපත ඉගෙනීමකින් පමණක් ලබන්නට බෑ. ඒ කියන්නේ බොහෝ දුරට හිතන්නට පුළුවන්. නමුත් ඒක ප්‍රත්‍යක්ෂාව බෝධයක් කියා දක්වන්නේ නැහැ. සමහර විටක ඒවා ඇසට පෙනෙන, කනට ඇහෙන, නැහැයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන සමහර විටක සිතින්ම සිතා ගන්නා දෙයක් වශයෙන් Tamanට වැටහෙන්නට පුළුවන්. ඒක නුවණින්ම ප්‍රත්‍යක්ෂ කිරීමක් කියලා දක්වන්නේ. ඒ නුවණින් කරන ප්‍රත්‍යක්ෂය ඇති කර ගැනීමට කෙනෙක් භාවනාවෙහි යෙදෙන්නට ඕන. ඒ භාවනාව තමයි විපස්සනා භාවනාව කියලා දක්වන්නේ. එහිදී තමයි කෙනෙක් ඡන්ද පංචකය ඡන්ද පංචකයක් වශයෙන් නුවණින්ම බෙදාගෙන ඊළඟට එහි තිබෙන ඇතිසතු පිරික්සන්නේ නුවණින් දකින්නේ. ඒ ඇතිසතු. සමහර විටක ඒක කොයිතරම් හිතා බැලුවත් තේනෙන දෙයක් නම් නොවේ. දැන් අපි මේක කලින් දවසක කියන්නට ඇති. එකිනෙක කෙනාගේ නුවණ එක එක පරාතිලමකින් තවත්. භාවනා කරන විටත් භාවනාව ආරම්භ කරන අවස්ථාවේදී පවතින නුවණට වඩා ක්‍රමයෙන් නුවණ දියුණු වෙනවා. ඒ එහෙම දියුණු වීමක් නැත්නම් එතන භාවනා කියන වචනයක් යොදන්නට කාර්යයකුත් නැහැ. භාවනා කියන වචනේම තිබෙනවා දියුණු වීමයි කියන අර්ථය. දියුණු කිරීම, දියුණු කිරීම කියන එකක් තියෙනවා. භාවේතිති භාවනා. වඩත් නොයි නැත්නම් වඩාමි භාවනා නමි. වඩනවා කියන්නේ දියුණු කරනවායි. දියුණු කරනවා. එතකොට දියුණුවක් කියන්නේ දැන් කෙනෙක් පිළිබඳව අප ගතහොල් ඒ තැනත්තාගේ ශ්‍රද්ධාව දැන් දියුණුයි කියලා අපි කියනවා නම් එයින් අදහස් කරන්නේ ඒ තැනත්තාට කලින් ශ්‍රද්ධාවක් තිබුණා. නමුත් කලින් තිබුණු ශ්‍රද්ධාවට වඩා ශ්‍රද්ධාව දැන් ඉහළ තත්වයකට නැගලා. ඒකනේ දියුණුයි කියන්නේ. ඒකයි දියුණුව. අන්න ඒ වගේ නුවණක් දියුණු වෙනවා. එබැවින් බුදුරජාණන් වහන්සේ වදාළ යෝගාවේ ජායතේ භූරි අයෝගා භූරි සංකය ඒතං වේධා පතං නත්වා භවාය විභවායච්ච තථාත්ථාන නිවේසෙය්‍ය යථා භූරි පවන්න යෝගාවේ ජායතේ භූරි යෝගයේ යෙදීමෙහි ඉවි භාවනා කිරීමෙන් භූරි කියන නුවණ ජායතේ ජායතේ කියන්නේ ඇති වෙයි කියන්නේ අයෝගා භාවනා නොකිරීමෙන් භාවනාවේ නොයෙදීමෙන් භූරී නුවණ සංඛයෝ කියන්නේ දෙවියේ නැත්නම් නැති වීම පිරිනවයි ඒතං වේදා පතං නත්වා ඒ නුවණ වැඩෙන නුවණ පිරිහෙන නුවණ ඇතිවෙන නුවණ නැතිවෙන කියන මේ මාර්ග දෙක දැනගෙන තථාත්තානං නිවේස්සෙය්‍ය යථා භූරි පවද්දති යම්තේ නුවණ වැඩේද එහි තමාගේ තමාව යොදවන්නේ ඒ කියන්නේ ඒ කිව්වේ නුවණ වැඩෙනවා කිව්වේ භාවනා කිරීමේ ඒ නිසා භාවනා කරන්නේය බුදුරජාණන් වහන්සේ වදාලා කෝටිල හාමුදුරුවන් අරබයා වදාළ දේශනාවක් කියලා අනේ ඒ නිසා මේ භාවනා කිරීමෙන් නුවණ වැඩෙන. ඒ නුවණ භාවනාවෙන් වැඩෙන නුවණයි ඉගෙනීමෙන් වැඩෙන නුවණයි සමාන නැහැ. සමානයි. භාවනාමය නුවණ ඒ නමින්ම දක්වනවා භාවනාමය නුවණයි කියලා. ඉගෙනීමෙන් ලබන නුවණ දක්වා තිබෙන්නේ සුතමේ ඥානයි. සුතමේ ඒ සුඛමේ ඥානය කොයිතරම් තිබුණත් දැන් සුඛමේ ඥානය තිබුණු කෙනෙක් තමයි අර පොතිලහම. ඒ සුඛමේ ඥානය බොහොම අධිකව හොඳට තිබුණු කෙනෙක් තමයි මහා සිවහාමුදුරුවෝ. මහා සිවහා. ඒ මහා සිවහාමුදුරුවෝ බොහොම විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටි හාමුදුරු නමක් උන්වහන්සේගෙන් ගුරු හරිකම් ලබාගෙන භාවනාවේ යෙදී අරහත්ත්වයට පත් වූ රහතන් වහන්සේලාම දහස් ගණනක් සිටියා. ඒ නික රහතන් වහන්සේ නමක් බැලුවා තමන්ගේ තමන් සමාපත්තියට සමවැදිලා නැගිටලා තම ආචාර්යවරයාගේ තත්වයේ කෙබඳුද මේ සැපට ආචාර්යවරයා ලබනවාද බලන විට ආචාර්යවරයා තාම සත්‍යඥ තත්වයේ සිටින කෙනෙක් මා ආචාර්යවරයාට ගුරුතුමාට පිළිහිටවන්න යන්න ඕනේ කියලා ආවා එනිත් මහන්සියත් සමග කතා කළා. මොකද ආවේ? ගංගල පැත්තකට වෙලා හිටියාම ඇහුවා. මොකද ආවේ? ස්වාමීන් මට කාරණයක් දැනගන්නට ඕන කරලා තිබෙනවා. දැනෙලා නැtei මේ ගෝලයාට මේ දේ කියා දෙන්නට වෙලා නැtei කිව්වා මේ තව ඉගෙන ගන්න පිරිස ඉන්නවා කියලා. ඒ හාමුදුරුවෝ ඉතින් එක එක අවස්ථා දැක්වුවා. අසුවල් වේලාවේ අසුවල් වේලාවේ අසුවල් වේලාවේ කී වෙනකත් තව විතක්ක මාලකයේ ඉඳපාතෙහි වඩින්නට කලින් කොයි පැත්තට කොයි ගමට පින්ඩපාතේ වඩිනවයිද කියලා හිතා ගන්නන හිතා ගන්න තැන විතක්ක මාළේ කියන්නේ. එතෙන්දී අහ එතෙන්දී ඉන්න එක තව පිරිස් Tamange ප්‍රශ්න අහන්න දැනගන්න තියෙනවා. පස්සේ අන්තිමට කිව්වා ඔබ වහන්සේ හරියට ලෑල්ලක් වගේ පළක සදිස්සෝ ලෑල්ලක් වගේ අනුන්ට පිහිට වෙනවා Tamanට පිහිටක් කරගත්තේ නැතේ. මට ඔබ වහන්සේගෙන් දැනගත යුතු දෙයක් නැtei කියලා අහසට පැන නැගිලා ගියා. ගුරුතුමා එදා එදා වෙලෙ හිතාගත්තා මේ ගෝලයා ආවේ මගෙන් මොනාරි ඉගෙන ගන්න දෙන්නේ මට උගන්වලා යන්න. උගන්වලා යන්න. ඒ නිසා කලේ එදා ඒ පිරිසට එදා ඉගෙන ගන්නට ආපු අන්තිම පිරිසට උගන්වලා. ඒ අය පිට වෙනවත් එක්කම Tamange ඒ ගරු භාණ්ඩ තිබෙනවනේ. සංගීත ගරු භාණ්ඩ කියලා ඒවා තියෙනවනේ. ඒවා මේ මේ මේ ආරක්ෂා වෙන පරිදි තැන්පත් කර තබලා අර පිරිස පිටත් වෙනවත් එක්කම වුන් සමගම පිටත් වුණා. පිටත් වෙලා ගාමන්ත පබ්බාර කියන මේ ඒ ඒ ගමට සීමාවේ තිබෙන ස්ථානයකට ගිහින් භාවනාවෙහි යෙදුණා. භාවනා කළේ තව දවස් දෙක තුනකින් එළඹෙන මේ පොහොය දිනෙහිදී බොහෝ දිනෙහිදී කටයුතු සියල්ල සම්පූර්ණ කරගෙන ආපසු එන අදිෂ්ඨානය ඇතිව ඒ අදහස ඇති වෙයි. මොකද ඒ තරම් Taman බාධාන් හොඳට දන්නවා. ඒ නිසා අවබෝධයත් ඒ තරම් ඉක්මනින්ම ලබන්නට පුළුවන් වෙයි කියලා හිතාගෙනයි කියේ. භාවනා කළා හරි ගියේ නැහැ. වස් කාලයේ එළඹුණා වස් කාලයේ මුල් වෙයි භාවනා කළා. වස් අවසන් වුණා නමුත් භාවනාවෙන් ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඔහොම යනකොට වස් කීපයක් කියන්නේ අවුරුදු 30ක් ගත කළා ඒ භාවනාවට ඒ ඒ එක එක වස් කාලය අවසන් කළේ හඳුන් සලා මහන්සියට ඇඳුනා මේ තරම් මා උත්සාහ කරලත් තාම ප්‍රතිඵල ලැබුණේ නැtei කියලා අවුරුදු 30කට පස්සේ උන්වහන්සේ රහත් වුණා රහත් අනේ ඒකෙන් තේරෙනවා අපට මොකක්ද හුදු ගෙවීමෙන් ලබ් දැනුම සාක්ෂියක් සාධකයක් නෙවේ. තමාගේ අවබෝධය ඉක්මන් වෙනවයි කියන එක සාධකයක් නෙවේ. මේක තේරුම් ගන්න ඕනේ. කවුරුද? සමහර විටක ඉගෙනීමෙන් ලත් ඒ දැනුම නිසා තමා තුළ අනිත් අය තුළ නැති මානය ආදී ඇති ගන්නට පුළුවන්. Taman දන්නවා අනිත් අය දන්නේ නැහැ ආදී වශයෙන් එහෙම ඇතිවන්නේ. ධර්මයේ කියන එක පිළිදෙන්නේ සමාගයේ අනුන්ගේ විමුක්තිය පිණිස මිසක සමාගයේ අනුන්ගේ විමුක්තියට බාධා කරන්නට නෙවෙයි. සමහරු ඒ Tamandat ධර්මයේම තමාට අවහිරයක් කරගන්න. අවහිරයක් කරගන්නේ ඒ මානාදී ධර්මයි. මානෙ බොහෝම අධිකව ඇති වෙන්නට පුළුවන් එකක්. කොයි දැනුමක් එහෙම. Taman දන්නවා අනිත් අය දන්නේ නැහැ. ඒ විදිහට අත්ුක්කංශන පරවම්බණයටත් වැටෙනවා. ඒකෙන් පරිස්සම් වෙන්නට. ඒක හරියට තමන්ගේ ආරක්ෂාවට තිබෙන කඩුව සමාගයේම බෙල්ල කපා ගන්නට පාවිච්චි කරනවා වගේ. එහෙම නෙමෙයි ධර්මයේ තේරුම් ගන්න ඕනේ. ඒ ධර්මයේ අපට උගන්වන්නේ මේ ස්කන්ධ පංචකය පිළිබඳ. එද මේ ස්කන්ධ පංචකය පිළිබඳව තත්වාකාරය වැටහුණා නම් තම මානෙයි කියන එක අරහත් මාර්ගඥානයෙන් ප්‍රහීන කරන තුරු මේ ඝන බහල මානය අනිත් අයට පිටනවා වගේ ඇති වෙන්නට බෑ තමා ඒ පිළිබඳව තේරුම් ගන්න. තේරුම් ගන්න. එනිසා අවබෝධය ලබන්නට උත්සාහ කරන්න. අවබෝධය ලැබෙන්නේ ඉගෙනීමෙන් ඇසීමෙන් කියන මේ දෙකෙන්ම නෙවෙයි. භාවනාවෙන් ලැබෙන. දැන් එතකොට මේ පිනතුන් අහන්නට බැරි නෑ. සමහරු ඒ අවබෝධය ලැබුවා නේද බණ අසාගෙන සිටියේදී. ඒ බණ අසාගෙන සිටියේදී අවබෝධය ලැබුවේද භාවනාවෙන්. බණ අහගෙන ඉන්නකොට භාවනාමය වශයෙන් සිත වැඩෙනවා. ඒ කියන්නේ බණ අහන්නේ කියන්නේ වෙන වෙන දේවල් සිත සිතා නෙවෙයි. ඒ කියන දේම අහගෙන ඊට අනුව සිත යවමින් බණ අහගෙන ඉන්නට කියන්නේ. සබ්බ චේතසෝ සමන්නා හරිත්පාතිල එහෙම එන්නේ. මුළු සිතම ඊට යොමු කරගෙන අහනයි කිය. එහෙම ඇහුවේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට අනිත්‍යයි. ඒ නිසා වුණට ඒ වෙලේ භාවනාමය කර්මය සිදු වුණා. ඒ භාවනා කර්මය කර්මය සිදු වීම ඒ අවස්ථාවය. ඒ සමෘද්ධිමත් වූ අවස්ථාව තමයි මාර්ගඵල ලැබෙන අවස්ථාව. ඒ තරමට නුවණ දියුණු වුණා. ඒ නුවණ දියුණු වුණේ භාවනාවෙන්. ඒක මතක තබා ගන්න. ඒ නිසා මේ බණ ඇසීමත් භාවනාමය කුසලයට ඇතුළත් කොට දක්වන්නේ. බණ ඇසීමයි බණ කීමයි දෙකම භාවනාමය කුසලයට ඇතුළත් කොට දක්වනවා. ඒ මක්නිසාද ওই විදිහේ සිතේ වැඩිවීමක් ඒ අවස්ථාවේදී සිදුවන බැරි. එබැවින්නේ අර හේමක හාමුදුරුවන් පිළිබඳ මම කිනතුන්ට කීපවරක් කියලා තියෙනවා. හේමක කියන හාමුදුරුවමත් හිටියා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙ හිටියේ. උන්වහන්සේ වෙතට දාසක කියන හාමුදුරු නමක් අතේ ප්‍රශ්න අසල එව්වා භික්ෂුන් වහන්සේලා කීප නමක්. ඒවට උත්තර මේ හඳුරුව කියලා යවනවා. අර හඳුරුව ඒ උත්තරයෙන් තව ප්‍රශ්නයක් හදලා ඒ උත්තරේ පාදක කරගෙන ප්‍රශ්නයක් මතු කරනවා. අහලා එවනවා. ඒකටත් පිළිතුරු යවනවා. ඔහොම යව යවා ඉවරයක් නැති වුණාම මේ හාමුදුරුවෝ ඒ හේමක හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ ටිකක් අසනීප වෙන්න ඕනේ වේලෙ සිටියේ අවැද්ද දෙන්න මගේ සැරයටිය කියලා සැරයටියක් ඉල්ලගෙන ඒ සැරයටියක් ගගහා අර අනිත් හාමුදුරුවෝ ඉන්න තැනට වැදලා ඒ හාමුදුරුවෝත් එක්ක සංවාදයට වැටුණා සාකච්ඡාවට. ඊයේ හාමුදුරුවෝ ප්‍රශ්න ඇහුවා මේ හාමුදුරුවෝ උත්තර වශයෙන් ධර්මයේ විස්තර කර දුන්නා. ඒ සාකච්ඡාව කොයිතරම් සාර්ථක වූ සාකච්ඡාවක් යයි කියතොත් සාකච්ඡාව අවසානයේදී ප්‍රශ්න විචාරක ඒ වික්ෂින් වහන්සේලා විසජ්ජක ඒ ප්‍රශ්න විසඳු හේමක හාමුදුරුවෝ කියන ඒ දෙපිරිතම උතුම් වූ රහත් බවින් නිවන් දැක. දෙපිරිතම රහත් වූ. අනේ මොකද ඒ භාවනාමය වශයෙන් වැඩුණා සිත දියුණු වුණා. ඒ දියුණු වුණා කියන්නේ ඒ සිතේ හැටගන්නා ධර්ම සද්ධා, සති ආදි වශයෙන් තිබෙන දැන් තිබෙනවනේ ඉන්ද්‍රිය ධර්ම, සද්දේන්ද්‍රිය විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය ඒවා තව බෝධ්‍යංග වශයෙන් දැක්වෙන සති සම්බෝධ්‍යංග ධම්ම විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන ඒ බෝධ්‍යංග ධර්ම ඒවා වැඩෙනවා. දැන් මේ පින්නතුන් හොඳින් බණ අසාගෙන සිටින විට මාත් මේ පින්නතුන්ට කතා කරන විට ඒ අප තුළද ඒ ධර්ම එක එක ආකාරයකින් වැඩෙනවා. වැඩෙනවා. නමුත් ප්‍රමාණවත් නැහැ අර අර ඵලයට පමුණුවන්න. ඉතින් ඊට පස්සේ ආයිමත් මේ தත්ත්වය බහිනවා. භාවනා කරනකොට භාවනාවේදී ජීවුන වේගෙන යන අවස්ථාවලදී සමහර කෙනෙක් හිතන්නට පුළුවන් දැන් භාවනා කළා ඇති දැන් ටිකක් විවේක ගන්නට ඕනේ කියලා. අන්න එහෙම අවස්ථාවලදී අර ජීවුන වේගෙන ගිය ඒ தත්ත්වයම දිගටම යන්නේ නැතුව නැවැත්මක් වෙලා ඉතින් ආපහු එනවා. අයිමත් පටන් ගන්නට වෙනවා. ඒ එහෙම තරම්ම පිරිහීමක් නෙමෙයි නමුත් පටන් ගන්නවා. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ සමහර අය පිළිබඳව දේශනා කළා. ඒ තැනැත්තා තව මොහොතක් මෙහි රැඳී සිටියානම් විශාල යහපතක් සිදු කරගෙනයි යන්නේ. ඒ කියන්නේ ධර්මාවබෝධය කියන මාර්ගඵලාභිගමනය කොටයි එතනින් නැගිටින්නේ. එහෙම ඒ මොකද ඒ බණ ඇසීමේදී ඇතිවන භාවනාවේ නුවණ. භාවනාවේ ප්‍රඥාව. දැන් අපි ಜಾති දුක ආදී කොට ඇති ඒ දුක්ඛ සත්‍ය පිළිබඳ කතාව අදින් එතනින් අවසන් කරනවා. ඊළඟට සමුදය සත්‍ය පිළිබඳවයි යන්න පිළිදෙන්නේ. ඒ එය අනිත් දවසේ අපි පටන් ගන්නවා. සබ්බේ සංඛාරා විචා පීඩා පඤ්ඤාය පතති යතනින් දෙති දේතන දුවේ සිද්ධා सभी संसारा विकास होगा कन्या वस्तुया सभी समझिया सभी जन्म प्राप्यदा कन्या वस्तुया सभी समझिया दुखकर्ता कृषिता कर्ता कृषया शोकर्ता कृषोता सभी कानून आकाशता दुर्मठा दुर्गा अनुता इनंदन विश्वा तुरंत संस्थापन मथा पत्ता दुर्मठा दुर्गा अनुता වාචිකම් දක්වන සුභාසනං ආකාශපාදකමස්ථාදී වානාදාන තමන් මුලිකා දුක්ඛ දුක්ඛං පදං